ආයුබෝවන් ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට සියස නාලිකාවෙන් අදත් අප මෙලෙසට ඔබ වෙතට ගෙනෙන්නට සූදානම් ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන මේ ඔබ ආදරය කරන වැඩසටහන සුගත පද විවරණ අද වැඩසටහනත් අපේ ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ ඊ타ත්ම ගෞරවයෙන් මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට ආරාධනා කළා ඔබට අපට හොඳ හැටි හරි හැටි දැනපුරුදු දැකපුරුදු හුරුපුරුදු අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට. ඉතින් අදත් අප කෙරෙහි රට කෙරෙහි සමස්ත ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දම් දෙසුමට සදහම් අසුනට වැඩම කරන්නට යෙදුණු නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුහුල්පණී සුදස්සී ස්වාමීන් වහන්සේ සාදුනාද නංවා සුපුරුදු ගරු සිතින් බැති සිතින් පින් සිතින් ඔබ වහන්සේව අදත් අපේ වැඩසටහනට මෙලෙසින් සම්බන්ධ කරගන්නවා. හිතවතුනි අපි පසුගිය කාලය පුරාවටම සාකච්ඡා කරමින් සිටියේ රේරුකාණේ චන්දවිමල ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පන්හිඳෙන් රචිත වංචක ධර්ම ගැන කියවෙන කෘතියේ කොටසින් කොටස ඔබට හරිහැටි විග්‍රහ කරන ආකාරයට. ඉතින් අද අපි අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන්නට සූදානම් වෙනවා. මේ වැඩසටහනේ අපි දිගින් දිගටම කතා කළා අප වස්තුව රැස් කරගන්නා විට අපට ඇතිවන ක්ලේශ ධර්මයන් නොයසේ නම් අප හොඳ දේ කරන්න ගිහින් අපිට හිතේ අපි නොසිතන මානයක සූක්ෂම විදිහට අපි අතින් සිදු වෙන්නට පුළුවන් බරපතල වන්නටත් පුළුවන් බරපතල නොවන්නටත් පුළුවන් නමුත් නිවන් මඟ අහුරන්නට පුළුවන් කරුණු කාරණා ගැන අපේ හම්දුරුවනේ අද මට වැඩසටහනේ මං ඔබ වහන්සේගේ විග්‍රහයට මට හිතුණා මෙන්න මෙහෙම කියන්න. සමහර විට මෙහෙම කිව්වම මට බනීද දන්නේ නැහැ. හාමුදුරනේ මට ගොඩින් අක්කර 25ක් තියෙනවා. මඩින් අක්කර 18ක් තියෙනවා. හාමුදුරනේ මට මිනිස්සුන්ට හැබැයි දන් දෙන්න හිතෙනකොට මට හිතෙන හොඳ සිල්වන්ත ගුණවන්ත මිනිස්සුන්ට දෙන්න. ඒක හරි ප්‍රශ්නයක් නේ හාමුදුරනේ. තෙරුවන් සරණයි හැම දිනාටම ශ්‍රහන් මහත්මයා දැන් සිල්වත් ගුණවත් පිරිසට දෙන්න හිතනවයි කියන එක වැරදි සිතුවිල්ලක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ ඒ සිල්වත් ගුණවත් පිරිස හොයලා දෙන දෙන්නට හිතෙන්නේ මොන පදනමක් මතද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමසා බලා දන් දීම සුදුසුයි. විචේය දානං සුගතප්පසත්ත. විමසා බලා දන් දීම තමයි යෝග්‍ය. නොවිමසා දෙනවට වඩා. හැබැයි අපි විමසිලිමත් වෙන්නේ දැන් වර්තමානයේ හුඟක් දෙනා සොයලා බලනෝනේ සිල්වත් ගුණවත් හාමුදුරුන්ට දුන්නොත් ඒක මහත්ඵල මහත්තානිසස. ඒ නිසා ගමේ පන්සලේ හාමුදුරුවන්ට දාන ටික නොදී සමහර වෙලාවට ආරන්නේ ගල්ලේනේ භාවනාස්ථානයේ ඉන්න හාමුදුරුවෝ සොයාගෙන යනවා. උන්වහන්සේලාට දීම වැරදි කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. උන්වහන්සේලාට දිය යුතුයමයි. නමුත් දැන් මේ ඒ ඒ බඳු ස්වාමින් වහන්සේලා සොයාගෙන යන්නේ කුමක් සඳහාද? ඒකේ පරමාර්ථය මොකද්ද? සිල්වතුන්ට ගුණවතුන්ට දීම තමයි අදහස. හැබැයි අදහස මතුනේ කවර පරමාර්ථයකින්ද? මගේ පින වැඩි කරගන්න. එතකොට දැන් මගේ පින වැඩි කරගන්න සිල්වතුන් හොයාගෙන ගිහිල්ලා දෙනවා. එතකොට සිල්වතුන්ට දීලා තියෙන්නේ සිල්වතුන්ට යහපතක් කරන්න නෙමෙයි සිල්වතුන්ගේ සීලය දියුණු කරන්නට නෙමෙයි මගේ පින වැඩි කරගන්න. මගේ පින වැඩි කරගන්නේ මොකටද? මට ලැබෙන ප්‍රතිලාභ වැඩි කරගන්න. එතකොට අවසානයේ වෙලා තියෙන්නේ මා සන්තකදී වැඩි කරගැනීමේ බලාපොරොත්තුෙන් සසර ගමනේ තව වැඩිපුර සම්පත් ලැබීමේ කාමච්ඡන්දේ කාම තණ්හාව මූලික කොටගෙන තමයි අර සිල්වත් ගුණවත් හාමුදුරු හොයාගෙන ගිහිල්ලා දෙන්නට පෙළඹිලා තියෙන්නේ. එතකොට ඒබඳු අදහසකින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සිල්වතුන්ට ගුණවතුන්ට දෙන්න කියලා දේශනා කළේ. දැන් වර්තමානයේ මේ කාරණේ හරියට පටලවා ගන්න බව පේනවා. උදාහරණයක් හැටියට අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. අපි හිතමු දානේ දන් පතක් තියෙනවා. කෑම ආහාර පතක් තියෙනවා. දැන් මේක අපට දෙන්නට පුළුවන් තිරසං සතෙකුට. තිරිසන් සතෙකුට දුන්නොත් ඒ කෑම ටිකෙන් ඒ සතාගේ ලේ මස් වැඩෙනවා ජීවිතේ පවතිනවා. එතකොට ඒ කෑම ටිකෙන් ලෝකෙට සිද්ධ වෙන යහපත එපමණයි. ඊට පස්සේ අපට පුළුවන් ඒ බත්පතම ඕනනම් මිනිස්සෙකුට දෙන්න පුළුවන්. එතකොට මිනිස්සෙකුට දෙනකොට ඒ මිනිස්සයාගේ ලේ මස් වැඩෙනවා ජීවිතේ රැකෙනවා හැබැයි ඒ මිනිස්සයා ඒ කාය ශක්තියෙන් අනුතරමින් තමන්ගේ අමුදරුවන්ට හරි යහපතක් කරනවා. දැන් එහෙමනම් තිරිසන් සතාට දුන්නට වඩා අර බත්පතෙන් වැඩි යහපතක් වෙලා තියෙනවා සමාජයට ඒ බත්පත මිනිස්සෙකුට දීම නිසා. අපි හිතමු ඒ බත්පතම අපි භික්ෂුන් වහන්සේ නමකට පූජා කරනවා. පූජා කළාම උන්වහන්සේගේ ශරීරයේ ලේ මස් වැඩෙනවා, ජීවිතය ආරක්ෂා වෙනවා, සමාජයට යහපතක් වෙනවා, ಗುಣධම් වඩනවා, ශාසනය පවතිනත් ඒ අනුග්‍රහයක් වෙනවා. දැන් අර එකම බත්පතෙන් ලෝකයට වැඩි යහපතක් වෙලා තියෙනවා. දැන් මෙන්න මේ පදනම මත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල්වතුන්ට ගුණවතුන්ට දීම මහත්ඵලයි කිය. අපේ හැඳුරනේ දැන් මම මාත්‍රකාවට එනවා. ඔව්. ඔබ වහන්සේගේ මම මෙහෙම අහනවා. දැන් හඳුනේ හැමෝම කියන දැන් සිල්වතුන්ට ගුණවතුන්ට දන් දෙන්න හිතෙනවා හාමුදුරුවනි. හැබැයි හරි ප්‍රශ්නයක් තියෙන හිමයි නෑනි. <laughs> අපිට එහෙම හිතෙනවනේ. ඔව්. දැන් එහෙම හිතෙන්නටත් පදනමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සිල්වත් ගුණවත් අය ලෝකේ නැතුවා නෙමෙයි සිල්වත් ගුණවත් අය හඳුනා ගන්නට තරම් දායකයා දක්ෂද කියන ප්‍රශ්නයක් එනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේහි වස්ත්‍ර අදි වස්ත්‍ර ප්‍රතික්ෂේප කරලා තවුස්දම් පුරන එක් එක් කණ්ඩායම් හිටියනේ. ඒ අය හැඳින්වන්නේ අචේලක කියලා. එතකොට මේ වගේ අචේලක කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආසන්නේ නික්ම ගියා. ඒ නික්ම යනකොට කොසල් රජුරෝ බුදුහාමුදුරුව ළඟ වාඩි වෙලා බණ අහමින් හිටියේ. කොසල් රජුරෝ ඉක්මනට නැගිටලා අර නිගණ්ඨයින්ට ආචාර කළා. ආචාර කරලා වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි, "එයයි බොහොම සිල්වත් ගුණවත් අය. ඒ නිසයි මම ඒ ආචාර කළේ කියලා වන්දනා කළේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට ඉතින් අමුතුවෙන් හංගන්න දෙයක් නැහැ නේ බුදුරජාණන් වහන්සේ දකින්නවානේ ඒ අය කවුද මේ කවුද මොකද්ද ඒ කලේ ඔක්කොම ඇත්තට මොකද්ද මෙතන උනේ කොසල් රජුරුවන්ගේ රහස්සොත්තු සේවයේ අය තමයි ඒ නික්ම <laughs> එතකොට ඒ අය අර මේ තවුසන් හැටියට තමයි වෙස්වලාගෙන යන්නේ එතකොට දැන් කොසල් රජුරුවොත් මේ බොහොම සිල්වත් ගුණවත් තාපසයෝ වගේ අඟවන්න තමයි ඉක්මනට නැගිටලා මේ ආචාර කළේ. ඉතින් බුදුහාමුදුරන්ටත් ඒ කොලේම වහන්නල හැත්තේ වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි සුදුවත් අඳින කාමභෝගී ජීවිත ගත කරන ගිහියෙකුට ශ්‍රමණයෙකුගේ සීලය ගුණය ඒ විදිහෙන් තෝරා බේරා ගන්නට බෑ. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිර ස්වરૂපය දිහා බලලා කෙනෙකුගේ සිල්වත්කම් ගුණවත්කම් මනින්න පුළුවන් කමක් නැහැ. මහරජතුමනි යම්කිසි කෙනෙකුට කෙනෙකුගේ සීලය හරියට තේරුම් ගන්නට ඕන නම් දීර්ඝ කාලයක් ළඟින් ඇසුරු කරන්නට ඕන. කෙටි කලක් නෙමෙයි දිගු කලක්. ඒ වගේම හොඳින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන කෙනෙකුට විතරයි ඒ සිල්වත්කම් ගුණවත්කම් තේරුම් ගන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂා නොකරන කෙනෙකුට නෙමෙයි. ඒ වගේම නුවණති කෙනෙකුට විතරයි කෙනෙකුගේ සීලේ ගුණය තේරුම් ගන්න පුළුවන් නුවණ නැති කෙනෙකුට නෙමෙයි. දීර්ඝ කාලයක් ඇසුරු කරන්නටත් ඕනේ කෙටි කාලයකින් නෙමෙයි ඒ වගේම විමසා බලන්නටත් ඕනේ නොවිමසා නෙමෙයි ප්‍රඥාව ඇති කෙනෙකුට පමණයි ප්‍රඥාව නැති කෙනෙකුටත් නෙමෙයි කෙනෙකුගේ සීලය හඳුනා ගන්න පුළුවන් අන්න ඒ තරම් දුෂ්කරයි කෙනෙකුගේ සිල්වත්කම් ගුණවත්කම් හඳුනා ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් වර්තමානයේත් අපට පේනවා මිනිස්සු බාහිර දේවල් දිහා බලලා තමයි කෙනෙකුගේ සිල්වත්කම් ගුණවත්කම් මනින්න උත්සාහ කරන්නේ. අපි හිතමු සෙරෙප්පු දෙකක්වත් දාන්නේ නැති නිකන් පරණ කබල් සිවුරක් පෙරවගෙන වඩිනවනම් ඔන්න ඒ හාමුදුරුවෝ තමයි බොහොම සිල්වත් හාමුදුරුවෝ කියලා හිතන්නේ. එතකොට දැන් මේ මිනිස්සුන්ගේ ආකල්ප දිහා බලලා සමහර කෛරාටිකයෙන් ඔය ස්වරූපයෙන් රඟ දක්වන්නට උත්සාහ කරනවා. පාවහන් දෙකක්වත් පාවිච්චි කරන්නේ නැතුව පරණ වෙච්ච සිවුරක් කඩමාළු සිවුරක් ඇඳගෙන ඒ විදිහට හැසිරෙන්නට උත්සාහ කරනවා. හැබැයි ඒ ලෝකයේ හැසිරෙන්නේ කෛරාටිකයෝ. ඒ කෛරාටිකයන්ට තමයි වැඩි හරියක් එතකොට මහජනයා රැවටිලා කටයුතු කරන්නේ. හැබැයිම සිල්වත් ගුණවත් භික්ෂුව තමන්ගේ සීලය ප්‍රදර්ශනය කරන්න යන්නේ අපි පහුගිය සතියේ මතක ඇති කතා කළා තමන්ගේ අල්පේච්ඡතාවය තමන් මාංශ අනුභව කරන්නේ නැති බව ඒවා නිකන් ලෝකෙට රඟ දක්වන්න යන්නේ තමන්ගේ ප්‍රතිරූපය පෙන්වන්න ඕන කෙනා. හැබැයිම සිල්වත් ගුණවත් භික්ෂුවට ප්‍රතිරූපයක් මව දක්වන්නට ඕන කමක් නැහැ. අනිත් අය පැහැදුනත් එකයි නැතත් එකයි අනිත් අයගේ ප්‍රසාදේ දිනා ගන්නට නෙමෙයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා හැබැයි සිල්වතුන් හැබැයි ගුණවතුන් ලෝකෙ බොහෝ දෙනාට හඳුනා ගන්නට පහසු නැහැ. එක් අවස්ථාවකදී රහතන් වහන්සේ නමක් පසුපස යනවා ඒ රහතන් වහන්සේගේ පාත්‍ර සිවුරු ආදිය දෑතින් දරාගෙන ටිකක් වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච භික්ෂුවක්. ඒ වයසට ගිහින් පැවිදි වෙච්ච අයට කියන්නේ බුද්ධ පබ්බජිතයන් කියලා. එතකොට ඒ බඳු බුද්ධ පබ්බජිත භික්ෂුන් වහන්සේ නමක් අර රහතන් වහන්සේ පසුපසින් වඩිනවා. වැඩම කරමින් අර රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි රහතන් වහන්සේලා හඳුනාගන්නේ කොහොමද? එතකොට රහතන් වහන්සේ සිහිපත් කරනවලු වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ඇතැම් බුද්ධපබ්බජිතයින් රහතන් වහන්සේලාගේ පාත්‍රා සිවුරු දෑතින් දරාගෙන රහතන් වහන්සේලා පසුපසින් ගමන් කරනවා. ඒත් ඒ අයට රහතන් වහන්සේ හඳුනා ගන්නට බැහැ කියලා. දැන් එහෙම කිව්වත් අර වික්ෂුවට මේ රහතන් වහන්සේ නමක් කියලා වැටහෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට පසුපස ගියා වුණත් දිගු කලක් ඇසුරු කළා වුණත් නුවණ නැති කෙනාට සීලවන්තයින් ගුණවන්තයින් හඳුනා ගන්න බෑ. සීලේ ගුණය කියන එක හඟින්නට මහජනතාව ගොඩාක් වෙලාවට අර බාහිර සරල කාරණා ටිකක් තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒවා මහජනයාගේ නිර්ණායක හැටියට පෙනෙනකොට කෛරාටික අය ඒ විදිහෙන් රඟ දක්වන්නට ගන්නවා. එතකොට වැඩි හරියක් ලෝකයා රැවටිලා තියෙන්නේ කපටෙට. දැන් මේක සීලයට ගුණයට අදාළ නැතත් මෙතනදී තව පුංචි උදාහරණයක් අපට සිහිපත් වුණා මේ මෑතක අහන්න ලැබිච්ච කාරණයක් ඒවත් අපට වැදගත් ලෝකේ හඳුනා ගන්න. දැන් වර්තමානයේ ලංකාවේ විශේෂයෙන් මහජනතාවගේ ආකල්පයක් ඇති වෙලා තියෙනවා මේ බෙහෙත් ගහන්නේ නැතිව ක්‍රමිනාශක ගහන්නේ නැතිව ඒ වගේම රසායනික පොහොර වර්ග දාන්නේ නැතුව කාබනික පොහොර දාලා හදපු ආහාර වැඩි මිලක් දීලා වුණත් ගණ්ඩ සුදුසුයි කියන ආකල්පයක් ඒක අපේ රටේ විතර නෙමෙයි ලෝකෙම ඇති වෙන ප්‍රවණතාවයක්. දැන් මේ ආකල්පය මහජනයා තුල ඇති වෙනකොට අර හුඟක් දෙනා හිතනවා හොඳට පුෂ්ටිමත්ව හැදිලා තියෙනවා සත්තු විදලා නැත්තම් ඒවට වැඩිපුර බෙහෙත් ගහලා ක්‍රමිනාශක යොදලා රසායනික පොහොර දාලා තමයි මේ පුෂ්ටිමත්ව හොඳ ලස්සනට හැදිලා තියෙන්නේ. එතකොට කාබනික පොහොර දැම්මනම් සමහර විට එච්චර පුෂ්ටිමත්ව වැඩිලා නැති වෙන්න පුළුවන්. ක්‍රමිනාශක යෙදුවේ නැතිනම් පොඩි පොඩි සත්තු විදලා තියෙන්න පුළුවන්. ඒ නිසා සත්තු විදපු වැඩි පුෂ්ටිමත්ව හැදිච්ච නැති ඒවා හොඳ දේවල් හැටියට හංගින එක්තරා ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මේ මිනිස්සුන්ගේ ආකල්පය තේරුම් ගන්න ඇතම් කෛරාටික වෙලඳුන් මොකද කරන්නේ? එකටම මේ තොග පිටින් ගේනවා මේ එළවලු જાති. එතකොට ඒවා කෘමිනාශක ගහලා මේ රසායනික පොහොර වර්ග දාලා හදපු එළවලු වර්ග. දැන් ගෙනවිත් පොලට ගෙනල්ලා ඔක්කොම හලලා අර කේඩෑරි වෙච්ච, ඒ කියන්නේ වැඩිව පුෂ්ටිමත් හැදිච්ච නැති සත්තු විදපු ටික වෙන් කරනවා. වෙන් කරලා ඒව වයසක අම්මලා කීප දෙනෙක් වෙනම ගන්නවා. අරගෙන අර පුෂ්ටිමත්ව වැඩිලා තියෙන එළවලු විකුණන තැනට ටිකක් එහා පැත්තෙන් අර කේඩෑරි වෙච්ච සත්තු විදපු ටික තියාගන්න. තියාගන්න මේවා ගමේ එළවලු මේවා බෙහෙත් ගහපු නැති ඒවා මේවා මේ මේ කාබනික පොහොර යොදපුවා කියලා අරව අර වගේ දෙගුණයකින් විකුණනවා. හඳුනේ පිටෝපේට රැවටිලා අපි. දැන් එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් සමහර දේවල් අගය කරනවා paludu නැතිවීම හේතු කොටගෙන. සමහර ඒවාට ඇගීමක් ඇවිත් තියෙනවා paludu වීම හේතු කොටගෙන. <laughs> එතකොට අර දැන් ඒ ක්‍රමනාශක යොදපු නැති ඒවා කියන සංඥාව ගන්න මිනිස්සු paludu වෙලා තියෙනවා නම් මැස්සෝ විදලා තියෙනවා නම් වැඩි පුෂ්ටිමත් වැඩිලා නැත්තම් ඒවා තමයි හොඳ දේවල් හැටියට. දැන් දැන් මෙතන කාරණා දෙකක් තියෙනවානේ ශාන් මහත්තයා. දැන් එකක් තමයි ලස්සනට පිරිසිදුව පිරිපුන්ව වැඩිච්ච දේ තමයි හොඳ කියන ආකල්පයක් එනවා. එතකොට දැන් අද තව ආකල්පයක් ඇති වෙලා තියෙනවා ගුණාත්මක දේ නම් එහෙම ලස්සනට හැඩට රුවට තියෙන එක නෙමෙයි අර සත්තු විදලා කේඳ ඇරි වෙලා තියෙන එකයි. එතකොට භික්ෂුන් වහන්සේලාගේ සීලය ගැන හිතනකොටත් ඔන්න ඔය වගේ නිර්ණායකයක් මහජනතාව යොදා ගන්න පුරුදු වෙලා තියෙනවා. හොඳට හිස රැවුල් බාලා හොඳට මේ පිළිවෙලට සිවුර ඇඳලා පිරිසිදුව පිළිවෙලට එහෙම හැඩට ඉන්නවා නම් ඒ සිල්වත් හාමුදුරුවමක් නෙමෙයි. ඒ නිකන් මනමාලකම් කරන හාමුදුරුවමක් වගේ. අර විදිහට මේ සරප්පු දෙකක්වත් නැතිව දිරච්ච සිවුරක් ඇඳගෙන ඒ විදිහට බොහොම කරකස විදිහට වැඩි පිරිසිදුකමක් නැතුව එහෙම ඉන්නවනම් ඒ හාමුදුරුව බොහොම සිල්වත් ගුණවත් කෙනෙක් වගේ හඟින්න පුරුදු වෙනවා. ඉතින් එතකොට වෙන්නේ අර එළවලු තේරුවා වගේ වැඩක් තමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිනහවෙන් කතාවෙන් හැසිරෙන ආකාරයෙන් මිනිසුන්ගේ සිල්වත්කම් ගුණවත්කම් මනින්න පුළුවන් කමක් නැහැ. බාහිරින් හොයන්න බෑ. එහෙම කෙනෙකුට සිල්වත්කම් ගුණවත්කම් තේරුම් ගන්න ඕන නම් දීර්ඝ කාලයක් ඇසුරු කරන්නට ඕන ඒ ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට පමණයි ඒක දැනගන්න පුළුවන් ඒ නුවණැත්තෙකුට පමණයි සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. ඉතින් ඒ නිසා දැන් ශහන් මහත්තයා මුලින් පටන් ගත්තේ මේ මාතෘකාව සිල්වතුන්ට ගුණවතුන්ට පමණයි දෙන්න හිතෙන්නේ. අනිත් අයට දෙන්න හිතෙන්නේ නැහැ. එතකොට දැන් සිල්වතුන් ගුණවතුන් තෝරාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. එතකොට එතනදී අපි රැවටීමට ලක් වෙන්නත් පුළුවන්. අපි හිතමු සිල්වතුන් ගුණවතුන් තෝරාගෙන කොහොම හරි දෙනවා කියලා දිගු කලක් ඇසුරු කරලා හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් කල්පනා කරලා හරියටම සිල්වතුන් ගුණවතුන් හොයාගෙන දෙනවා. ඒක හොඳයි. ඒක බුදුහාමුදුරුවෝ අගය කරපු කාරණයක්. හැබැයි එහෙම දෙන්න හිතන්නේ තමන්ගේ කුසලය වැඩි කරගන්න, තමන්ගේ ප්‍රතිලාභය වැඩි කරගන්න කියලා නම් එතන තියෙන තනිකර තෘෂ්ණාවට වසඟ වෙච්ච ස්වභාවය. එතකොට වංචනික විදිහට අපේ මනසේ මතුවෙනවා අර සිල්වතුන්ට ගුණවතුන්ට දීමෙන් අපට ලැබෙන දේ වැඩි වෙනවා. සසරේ වැඩිපුර ලබන්න නම් දුස්සීලෙන්ට නෙමෙයි සිල්වතුන්ට දෙන්න ඕන. සසරේ මහත්ඵල ලබන්න නම් සිල්වතුන්ට දෙනවා. එතකොට සිල්වතාට දීලා තියෙන්නේ අර අපි මුලින් කතා කරපු විදිහට උන්වහන්සේගේ සීලේ ගුණේ වර්ධනය කරලා ලොවට යහපතක් කරන්න නෙමෙයි මට ලැබෙන කොටහ වැඩි කරගන්න තමයි අන්තිමට සිල්වතුන් හොයාගෙන ගිහිල්ලා දෙන්නේ. ඒ බඳු සිතකින් යම් කිසි කෙනෙක් සිල්වතුන්ට ගුණවතුන්ට දෙනවා නම් එය මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. එය ලැබෙන ඵලයත් අල්ප වෙන්නට, හීන වෙන්නට හේතුවක් වෙනවා. දැන් අපේ හැඳුරුවනේ ඒ ප්‍රශ්නෙම ඊළඟ කොටසට මං එනවා ඔබ වහන්සේගෙන්. සිල්වතුන් ගුණවතුන් පිළිබඳව දැන් ඔබ වහන්සේ සඳහන් කළානේ. අපේ හැඳුරුවනේ දැන් අපි මේ පොතට ආවොත් අන්න එතනදී කියනවා සිල්වතුන් ගුණවතුන් හොයා ගන්න ඕන හාමුදුරනේ. ඒත් එහෙමයි හරි අඩුයි. ඒ නිසා ඉතින් තියෙන දේවල් දන් දෙන්න ඕනේ නෑ වගේ කියලා හිතෙනවනේ. අන්න ඒ තැනට එමු අපේ හාමුදුරනේ. ඔව් ඇත්තටම දැන් මහානායක හාමුදුරුවෝ ලස්සන්ට ඒ කාරණය වංචක ධර්ම පොතේ පැහැදිලි කරනවා. දැන් ඇත්තටම ශහන් මහත්තයා අද අපි මේ කතා කරන්න ආරම්භ කළේ ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය පිළිබඳවනේ. දැන් ඔය අපි අපි දැන් මුලින් මෙතෙක් පැහැදිලි කළේ සිල්වතුන්ට ගුණවතුන්ට දීමම නොලද සම්පත් ලබන්නට උපාය මාර්ගයක් හැටියටත් පාවිච්චි කරනවා. දැන් මහානායක හරු මෙතනදී පැහැදිලි කරනවා තියෙන දේ දෙන්නේ නැතුව ඒක තමන් වෙත පවත්වා ගන්නට මේ විචය දානතා ගුණයක් වගේ අර වංචක ලෝභය මතුවෙන ආකාරය. ඒක හඳුන්වන්නේ විචය දානතා වේශයෙන් වංචක ලෝභය. නායකහර පැහැදිලි කරනවා මෙහෙම සිල්වතුන් ගුණවතුන් තෝරාගෙන ඔවුන්ට දන් දෙන ස්වභාවය විචය දානතා නමයි. තමන් ලබාගෙන තිබෙන වස්තුවෙන් සතයෙකුදු අඩුවීම ඉවසිය නොහෙන ලෝභයා වෙත ප්‍රතිග්‍රාහකයෙකු පැමිණි කලෙහි සමහර විට ඒ ලෝභය ඔහුගේ సంతානෙහි විචේය දානතාවයෙන් පහළ වේ. ඒ ලෝභය ඒ ලෝභය මෙහෙයීමෙන් ඔහුට මෙසේ සිතෙන්නේ. බුදුන් වහන්සේ විසින් විචේය දානං සුගතප්ප සත්තං යන ආදීන් විමසා දන් දීම වර්ණනා කරන ලදී. මේ ප්‍රතිග්‍රාහකයා දන් දීමට සුදුසු සිල්වත් ගුණවත් කෙනෙක්ද දුස්සීලයෙක්ද ශ්‍රමණ වේශයෙන් හැසිරෙන සොරෙක්ද කවුරුන් දනිද්ද හඳුනා නාඳුනන මොහොට මේ දුටු පළමු වතාවේ කෙසේ දෙන්නෙම්ද විමසා සුදුසු නම් පසුව දෙන්නෙමයි සිතා දීම කල් තබන්නේය ඔහුගේ දීමත් එයින්ම කෙලවර වන්නේ එතකොට දැන් මේ කියන්නේ අර විමසා බලා දන් දීමේ ස්වરૂපයෙන් තමන් සන්තක දේ දෙන්නට තියෙන අකමැත්ත මතුවෙනවා. ඒ කියන්නේ දැන් තමන් ළඟ තියෙන දේ ඉතුරු කරගෙන තමන් සන්තකව පවත්වා ගන්නට ඕනකම තියෙනවා මසුරුකම නිසා දෙන්න සූදානම් නැහැ. ලෝභය නිසා දෙන්න සූදානම් නැහැ. හැබැයි ඒතනත්තා ලෝභයට කැමති කෙනෙකුත් නෙමෙයි. ලෝභේ ප්‍රතික්ෂේප. අපි මුලින්දම කතා කළානේ මේ වංචක ධර්ම ඇති වෙන්නේ වංචනික අදහසක් ඇති අයට නෙමෙයි කියලා. ඒකයි විශේෂත්වය. වංචක ධර්ම ඇති වෙන්නේ වංචනික අදහස් තියන අයට නෙමෙයි. වංචනික අදහස් තියන කෙනා වංචාවෙන්ම කපටිකමින්ම වැඩ ටික කරගෙන කරගෙන යනවා. මේ මේ වංචක ධර්ම ඇති වෙන්නේ සද්භාවයෙන් අකුසලය ප්‍රතික්ෂේප කරන දුර්ගුණය බැහැර කරන ගුණය වඩන්නට උත්සාහ කරන සත්පුරුෂයා තුළ තමයි මේ වංචක ධර්ම මතුවීමේ ප්‍රවණතාවය තියෙන්නේ. එතකොට දැන් ඒතන දැන් ලෝභය Tamange මනසේ පවතිනවා මසුරුකම Tamange මනසේ පවතිනවා හැබැයි මේ තැනත්තා එය මසුරුකමයි කියලා දැනගත්තු ගමන් ඒක බැහැර කරනවා ඒකට ඒකට Tamange මනසේ වැඩෙන්න ඉඩ දෙන්නේ දැන් මසුරුකමේ මූලය Tamange සිතේ තියෙන නිසා ඒ මූලය අර විමසා බලා දන් දීමේ ඥානවන්ත ස්වરૂපයේ හැටියට වර්ධනය වෙන්නට පටන් ගන්නවා එතකොට දැන් දායකයාට දැනෙන්නේ තමන්ගේ ප්‍රඥාවයි මේ අවදි වෙන්නේ කියලා. මොකද විමසා බලා දන් දීම තමයි බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙන්නේ. දැන් මටත් හිතෙනවා විමසා බලා දෙන්න ඕන කියලා. අර දැන් ශහන් මහත්තයා මුලින් කිව්වා වගේ මට මෙච්චර ඉඩම් තියෙනවා, මෙච්චර දේවල් තියෙනවා. හැබැයි සිල්වතුන් හොයලා දෙන්නට විතරයි හිතෙන්නේ. අනිත් අයට දෙන්න හිතෙන්නේ නැහැ. එතකොට දැන් මෙහෙම හිතෙනකොට Taman පිළිබඳව Tamanට ලොකු ඇගීමක් එනවා. මම නිකන් අනිත් අය වගේ ආවට ගියාට දේවල් කරන්නේ නිකන් අවිචාරවත්ව දේවල් කරන්න. ඔය සාමාන්‍ය මිනිස්සු වගේ අපි නිකන් රැවටෙන්නේ නැහැ. අපි හොඳට temperadu වෙලා ඉන්න අය. ඉතින් ඒ නිසා මම නම් ඔය ආවට ගියාට දෙන කෙනේ හොඳට සොයලා බලලා තමයි මම දේවල් දෙන්නේ. හැබැයි ඒ සොයලා බලනවා වගේ පෙනුනට ඒතනත්තා සොයලා බලලා දෙන්නට උත්සාහ කරනවා කියන ස්වරූපයෙන් එක ප්‍රතිග්‍රාහකයෙක් ආවෙන් පස්සේ එක්කෙනෙක් ඉල්ලගෙන ආවෙන් පස්සේ ආ මේ සිල්වත් කෙනෙක්ද ගුණවත් කෙනෙක්ද දන්නේ නැහැ. ඒ නිසා එහෙම දෙන්න සුදුසු නෑ. හොයලා බලලා දෙමු. එතකොට අපි හිතමු ඇත්තටම සිල්වත් කෙනෙක් ගුණවත් කෙනෙක් ආවා කියලා. ඒත් අර තැනත්තා අර එහෙමමයි තීරණය කරන්නේ. මේ සිල්වත්ද ගුණවත්ද දන්නේ නැහැ. එහෙම කොහොම තීරණය කරන්නද? එතකොට කවමදාකවත් ඒ තැනත්තා දෙන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. අවසානයේ ඔහු නොදී සිටීමේ උපාය මාර්ගයක් හැටියට තමයි අර ප්‍රඥාවේ වේශයෙන් විචය දානතා ගුණය එහෙම නැත්නම් ඒ ධර්මතාවයට ඔහුගේ මනස පෙළඹෙන්නේ එතකොට අපි නැවත මෙහිදී පැහැදිලි කරන්න ඕන විචේය දානතාවය කියලා කියන්නේ උසස් ගුණය. විමසා බලා දන් දීම. බුදුහාමුදුරුවොත් ඒක ප්‍රශංසා කළා. මොකද්ද විමසා බලා දන් දෙනවා කියලා කියන්නේ සිල්වතුන් ගුණවතුන් සොයා බලමින් ඒ සිල්වතුන්ට ගුණවතුන්ට සිල් රකින්නට ගුණධම් වඩන්නට අනුග්‍රහයක් වශයෙන් දීම. මෙතනදී ශාහ මහතා තව කාරණයක් මතක් කරන්න ඕන දැන් මේකෙන් අදහස් කරන්නේ දුස්සීලයින්ට දෙන්න එපා සත්තුන්ට දෙන්න එපා සිල්වත් ගුණවත් අය විතරක් හොයලා උන්වහන්සේලාට විතරක් දෙන්න කියන එක නෙමෙයි බුදුදහමෙහි කොතනකවත් කාටවත් යමක් කන්න නැති කෙනෙකුට කන්න දෙනවා නම් අසරණයෙකුට පිහිට වෙනවා නම් එතනදී සිල්වත්කම් ගුණවත්කම් හොය හොයා දෙන්න කියලා දේශනා කරන්නේ මේ මේ කාරණා දෙක පරිස්සමින් තේරුම් ගන්න. එතකොට හැමදෙනේ සතෙකුට වුණත් මිනිස්සෙකුට වුණත් අවශ්‍යතාවය තියෙනවා නම් දීර්ඝ හරි අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අවශ්‍යතාවය සපිරීමෙන් ඔහුට යහපතක් වෙනවා නම් දෙන්නට ඕන. එතෙන්දි සිල්වත්කම් ගුණවත්කම් අදාළ වෙන්නේ නැහැ. එහෙම සිල්වත්කම් ගුණවත්කම් හොය හොයා දන් දෙන්න ගියා නම් බෝසත්වරයෙකුට කවමදාකවත් දාන පාරමිතා පුරන්න හම්බෙන්නේ නැහැ. හේරුකාණ මහානායක හම්බුරු විශේෂයෙන් පැහැදිලි කරනවා දැන් බෝසත්වරයෙකුට දෙන්න වෙනෝනේ as is must lay එතකොට හිස ඉල්ලගෙන එන සිල්වතා කවුද? මස් ඉල්ලගෙන එන සිල්වතා කවුද? එතකොට කෙනෙකුගේ හිස ඉල්ලගෙන මාංශ ඉල්ලගෙන රීරි මාංශ ඉල්ලගෙන එනවනම් ඒ සිල්වතෙක් වෙන්න බෑනේ. හැබැයි එහෙම ඉල්ලගෙන ආපු අයටත් බෝසතාණන් වහන්සේ දුන්නා. ඒගොල්ලන්ගේ සිල්වත්කම් ගුණවත්කම් මනින්න ගියා නම් එහෙම කවදාවත් දෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනොත් උන්වහන්සේට ඒ පාරමිතා පුරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් උන්වහන්සේ එතනදී කල්පනා කරන්නේ බුද්ධත්වයේ සඳහා අවශ්‍ය මානසික ශක්තිය අවදි කිරීම තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස පවතිනවා. ඒ වගේම අර ඉල්ලන තනත්තාට ඒ දේ සම්පාදනය කිරීම තුළ ඔහුට යම්කිසි යහපතක් සිද්ධ වෙනවා නම් එතකොට ඔහුටත් තමන්ටත් ඒ ලෝකයටත් යහපතක් වෙනවයි කියලා දකිනවා නම් ඒ තනත්තා සිල්වත්ද ගුණවත්ද කියන කාරණේ එතනදී අදාළ වෙන්නේ නැහැ. ඒ කාර්ය සම්පාදනය කරන්න. එතකොට අපිත් මතක තියාගන්නට ඕන සිල්වත් ගුණවත් උතුමන් අපට සොයා ගන්නට ඉඩකඩ තියෙනවා නම් ඒ සිල්වතුන්ට ගුණවතුන්ට අපට අනුග්‍රහ දක්වන්නට පුළුවන් නම් සීලාදී ගුණධර්ම රැකගෙන සාසනය පවත්වන්න ඒක වටිනවා හැබැයි යම් කෙනෙක් කුසගින්නේ ඉන්නවා නම් අපි එතනත්තාට ආහාර ටිකක් දෙන්න ඕන නැත්තේ සීලේ ගුණය හොය හොයා නෙමෙයි කුසගින්නේ සිටීමේ පුද්ගලයාගේ කුසගිනි දුක දුරු කිරීමේ කරුණා මෛත්‍රිය. සතෙක් බඩගින්න ඉන්නවා නම් ඒ සතාට කන්න ටිකක් දෙන්න ඕන කරන්නේ මේ ටික මේ සතාට දෙනවට වඩා හාමුදුරු නමකට දුන්නන් පස්සේ මහත්ඵල වෙනවනේ කියලා තමන්ගේ කුසලය වැඩි කරගන්න නෙමෙයි අර සතා කෙරෙහි කරුණා මෛත්‍රිය. ඒ නිසා එකක් තමයි පූජා බුද්ධියෙන් දීම. අනිත් එක තමයි අනුග්‍රහ බුද්ධියෙන් දීම. අනිත් එක තමයි අනුකම්පා බුද්ධියෙන් දීම. එතකොට අනුකම්පා බුද්ධියෙන් දීමත් මේ ශාසනයෙහි ප්‍රශස්ත දානයක්. එතකොට අනේකා දුකටපත් වෙලා ඉන්නවනම් ඒ දුකින් මුදවන්නට, ඒ පීඩාවෙන් නිදහස් කරන්නට යමක් දන් දෙන්නට පුළුවන්. පූජා බුද්ධියෙන් ගුණය සලකාගෙන, සීලය සලකාගෙන උන්වහන්සේගේ සීලයට ගුණයට අනුග්‍රහ කරන්නට දෙනවනම් ඒක ප්‍රශස්තයි. ඒ නිසා දීම වරදක් නැහැ. අපි එතනදී දීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. මේ දීම නිසා ඒ ලබන තැනත්තාට යහපතක් වෙනවද නැද්ද කියන කාරණය. ඒකත් දිගින් දිගට කතා කරන්නට ඕන කාරණයක්. ඒ ලබන තැනත්තාට ඇත්තටම යහපතක් වෙනවද අපි දෙන දෙයින් කියන කාරණය. අවසරයි අපේ හම්දුරුවනි. කෙටි විරාමයකට යන්නටයි කාලය ඇවිදින් තියෙන්නේ. දීම් හරි යහපත් ගුණාංගයක්. හැබැයි දෙන කෙනාට විතරක් නෙවෙයි. ඒ ලබන තැනත්තාටත් යහපතක් විය යුතුයි. ඉතින් තවත් මේ ගැන බොහෝ දේ කතා කරන්නට මත්තෙන් අපිට අවසර දෙන්න ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමෙන් අනතුරුව යලිත් ඔබ මේ එක්වන්නේ ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන සුගත පද විවරණ වැඩසටහනත් සමගින්. වැඩසටහනට අප වෙනුවෙන් වැඩම කර සිටින්නේ නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සී ස්වාමින්වයන් වහන්සේ. අපේ හැඳුරුවනේ අපි කතා කරමින් හිටියේ කෙනෙකුට දීම උතුම් ගුණාංගයක්. සිල්වතුන් ගුණවතුන් හොය හොයා දීමත් හරි හොඳ ගුණාංගයක්. හැබැයි හැඳුරුවනේ අපි හැමදාම පුරුදු වෙලා තියෙන දෙයක් දීලා තව දෙයක් ලබන්න එහෙම නැත්නම් ටිකක් දීලා වැඩිපුර පින් ලබන්න. දැන් ඔබ වහන්සේ කිව්වා දෙන කෙනාට වඩා ලබන කෙනාගේ නොයසේනම් අපි දන් දෙන ඒ දන් ලැබීමට සුදුසු කෙනා. අපි කියනවානේ දන් දෙන්නොත් දන් ලබන්නොත් පින් නැත්තෝ ඒ කියලා. ඒ කතන්දරේදී අපේ හාමුදුරනේ දැන් අපි කොහොමද අපි යම් කිසි දෙයක් ලබන තැනැත්තාට යහපතක් වනවාද කියන කාරණාව හොයාගන්නේ. දැන් ඇත්තටම ශහන් මහන්තා එතනදී මූලික වශයෙන් ಗುಣධම් වඩන්නට යොමු වෙන පුද්ගලයා ප්‍රාථමිකවම ඉන්න මානසික తත්වය තමයි ආත්මලාභය කියන තැන. ඒ කියන්නේ තමන්ට යහපතක් කරගන්න, තමන්ට සුවයක් ඇති කරගන්න, තමන්ට ප්‍රතිලාභයක් ඇති කරගන්න, මට හොඳක් කරගන්නට ඕනේ කියන අදහස. උදාහරණයක් ඇටියට ගත්තොත් මේක කුසල් කිරීමේදී වගේම අකුසල් වලින් දුරවීම කියන කාරණා දෙකටම පොදුයි. දැන් සාමාන්‍ය කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහලා බලන්න සත්තු මරන්නේ නැත්තේ මොකක් නිසාද කියලා. එහෙම ඇහුවොත් වැඩි දෙනෙක් දෙන පිළිතුර තමයි සත්තු මැරීමෙන් පව් සිද්ධ වෙනවා. අකුසල් සිද්ධ වෙනවා. අපාගත වෙනවා. අපට අකාලේ මැරෙන්න සිද්ධ වෙනවා. දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා සත්තු මැරීම හොඳ නැහැ. දැන් මොකක්ද ඒ ටිකේ ඔක්කොගේම තේරුම? ඒ සතා මැරුවොත් මට කරදරයක් වෙනවා. එතකොට ඌට මොකක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මට ඒ ටික නොවෙනව නම් මරනවා. ඔව් මට ඒ ටික නොවෙනව නම් ප්‍රශ්නයක් නැහැ. මරන්න ලෑස්ති. හැබැයි ඌ මැරුවොත් මට ප්‍රශ්නයක් වෙනවා. ඒ මට ප්‍රශ්නයක් වෙන නිසා මම මරන්නේ නැහැ. ඉතින් එහෙම හිතලා හරි සත්තු මැරීමෙන් වළකින එක ශ්‍රේෂ්ඨයි. යහපතක් මරණවට වඩා. හැබැයි ඒ අදහස තුල තියෙන්නේ ආත්ම මූලික සංකල්පයක්. එතකොට ඒ අදහසින් ඒ තනත්තාට ප්‍රාණඝාතයෙන් වළකින්නට පුළුවන්. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම ඔහුට සසර ගමනේ අකල් මරණ වලින් වළකින්නට දීර්ඝාස ලබන්නට හේතු වෙනවා. හැබැයි ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ තැනත්තට කිසිම ආකාරයකින් නිවන් දකින්නට හේතු වෙන්නේ නැහැ. ඇයිද නිවන් දකින්න හේතු වෙන්නේ නැත්තේ? එතන ප්‍රාණඝාතයෙන් වළකින්නට ගිහිල්ලා ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම නැමැති ප්‍රතිපත්තිය තුල වැඩිලා තියෙන්නේ ආත්ම තෘෂ්ණාව. සක්කාය දිට්ඨිය. මාව රැක ගන්නට, මාව පරිස්සම් කරගන්න, මාව සුවපත් කරගන්න කියන ආත්මමූලික සංකල්පය වෙట్లా තියෙනවා. එතකොට ඒ ආත්මමූලික සංකල්පයෙන් බැහැර වෙන්නට ඕන නිවන් දකින්නට. එතකොට ඔහුගේ ප්‍රතිපදාව තුළ ඔහුට ඒ ක්ලේශය දුරු කරන පදනමක් ඇති වෙලා නැහැ. ක්ලේශය වැඩෙන පදනමක් තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් සසර සැප ලබන්නට පුළුවන්. කෙලස් නසන්නට ඔහුට ඒ කුසලයේ උපකාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පාරමිතා කුසලයක් වෙන්නේ නැහැ. ඒක ඒක සීල පාරමිතාවක් වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට සිල් රැකීමක් වෙනවා. ඒ සිල් රැකීමේ ආනිසංසත් ඔහුට සසර ගමනේ ලැබෙනවා. අර සතුන් නොමරුපු නිසා ඔහුට අකල් මරණ සිද්ධ වෙන්නේ සතුන්ගේ ජීවිත ආරක්ෂා කරපු නිසා ඔහුට දීර්ඝාස ලැබෙනවා. හැබැයි කෙලස් නසන්නට ඒ කුසලයේ හේතු වෙනවා. ඊපස්සේ දානයේ පැත්තට හැරුණාම ඒත් ඔය සිද්ධියමයි වෙන්නේ. දන් දෙන්නේ මොකටද කියලා අහුවහම ගොඩක් දෙනා කියන්නේ පින් සිද්ධ කරගන්න, සසර සැප ලබන්න, සසර අපි මේ ජීවිතේ දුප්පත් වෙලා ඉපදලා තියෙන සසර දීලා නැති නිසා සංසාරික වශයෙන් සැපසේ ජීවත් වෙන්න දෙන්න ඕන. එතකොට ඒ ඔක්කොගේම අදහස දෙන්නේ අනිකාසුවපත් කරන්නේ මේ මට යහපතක් කරගන්න. දැන් ඕක අද තව ටිකක් වර්ධනය කරගෙන තියෙනවා. අද හුඟක් දෙනාගෙන් ඇහුවොත් දන් දෙන්නේ මොකටද කියලා සැප ලබන්න කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අත්හැරීම පුරුදු කරන්න, නිවන් දකින්න, කෙලෙස් නසන්න. එතකොට ඒ අත්හැරීම පුරුදු කරන්න නිවන් දකින්නෙත් කවුද? ඒත් එතකොට දෙන කෙනාට මොන වුණා කන්නේ මට අතහැර ගන්න. එතකොට දැන් එතන තියෙන්නේ අර අදහසෙම දිගුවක් විතරයි. ඒ යන මමායනෙන් මිදිලා නැහැ. අර අපි කූණයක් ගහලා එහෙම නැත්නම් ටැබක් හිටවලා ඒකේ ලණුව බැඳලා තියෙනවා. දැන් මේ ලණුවේ පොඩ්ඩක් දුර වැඩි කරලා විතරයි. ගැට ගහලා තියෙන අර මූලික ටැබේ යන්නේ එකම පාරේ. එකම පාරේ. කියන්නේ මේක දැන් කොච්චර ලනුව කොච්චර දික් කරත් කැරකෙන්නේ මේ කනුව වටේමනේ. එතකොට ලනුව දික් කරන්න දික් කරන්න රවුම පොඩ්ඩක් වැඩි වෙනවා. පරතරය වැඩි වෙනවා. එච්චරයි වෙන්නේ. නමුත් ගැට ගහලා තියෙන්නේ කනුවේම තමයි. එතකොට අන්න ඒ වගේ තමයි ගොඩක් දෙනා කල්පනා කරනවා වර්තමානයේ හුඟක් වෙලාවට අර මට සැප ලබන්න කියලා කියනකොට එතන තණ්හාව වැඩෙනවා. ඒ නිසා මට අතහරින්න අතහැරීම පුරුදු කර. ඉතින් අතහැරීම කියන තැන අතහැරීම කියන එක හොඳ සංකල්පයක්. දැන් මේ ටික මේ පැහැදිලි කරන්නේ මේ වංචක ධර්ම අපේ මනස විවිධ පැතිවලින් මතුවෙන හැටි හඳුනා ගන්නට. එතකොට අතහැරීම හොඳ ගුණයක්. හැබැයි අතහරින්නේ කවර පදනමකද? යම්කිසි යම්කිසි ද්‍රව්‍යයක යම්කිසි මේ සංස්කාර ධර්මයක තියෙන નિસරු බව තේරුම් අරගෙන අතහරිනවනම් එතන තමයි නෛෂ්කාම්‍ය කියලා කියන්නේ. අපි පසුගිය සතියේ කතා කළා. එතකොට නමුත් මට සැප විඳින්නට කියලා මන් දේවල් අතහරිනවනම් එතන තියෙන්නේ ඒ නෛෂ්කාම්‍ය අදහස නෙවෙයි ඊට වඩා වෙනින් ආකල්පයක් තමයි එතන මූලික වෙලා තියෙන්නේ. දැන් එතකොට අනුන්ට දන් දෙනවා මගේ අතහැරීම පුරුදු කරගන්න කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම. අපි හිතමු යම් කිසි කෙනෙකුට දැන් අපි හිතමු දානයක් සකස් කරගෙන යනවා අර විදිහට සිල්වත් ගුණවත් හාමුදුරු ඉන්න තැනකට ආරණ්‍යයකට ගල් වෙනකට භාවනා ස්ථානයකට ඉතින් දැන් කීප දෙනෙක් වෙහස මහන්සි වෙලා රැයක් නිදි මරාගෙන දානමාන සකස් කරගෙන ගිහිල්ලා මුලින්ම බෙදන්න අතට ගන්නෙ කවුරු ගෙනිච්ච එකද තමන් ගෙනිච්ච එක අනිත් අය ගෙනාපු ඒවා ඒගොල්ලෝ බෙදාගත්තු දේ මං ගෙනාපු එක ඉක්මනට බෙදන්නවා දැන් අපි හිතමු අනිත් අය බෙදන ඒවා හාමුදුරුව පිළිගත්තා මම ගෙනihin බෙදන එකට හාමුදුරුව අතවහනවා එතකොට බොහෝ උපාසක උපාසිකාව මොකද්ද කියන්නේ? අනේ හාමුදුරනේ අපි බොහොම මහන්සියලා මේ සකස් කරගෙන අපටත් නිවන් දකින්න ඔබ වහන්සේ ටිකක් හරි මේ පිළිගන්න. දැන් අර හාමුදුරුව අතවහන්නේ උන්වහන්සේට ඒක අපත්‍ය නිසානේ. අයෝග්‍ය නිසානේ. දැන් මේ යෝජනා කරන්නේ මොකද්ද? ඔබ වහන්සේට අපත්‍ය වුණක් කමක් නැහැ, ස්පිරිතාලේ ගියක් කමක් නැහැ. මට නිවන් දකින්න ටිකක් හරි පිළිගන්න. අකමැත්තෙන් හරි වළඳන්නේ. අකමැත්තෙන් හරි වළඳන. ඒතර ඔබ වහන්සේක වළඳලා අපත්ත වෙන එක වෙනම කතාවක්. ඔබ වහන්සේ කැමති නැති එකත් වෙනම කතාවක්. ඒක වළඳලා ඉස්පිරිතාලේ යන්න උනොත් ඒකත් වෙනම කතාවක්. හැබැයි මං ගෙන අපේකින් ටිකක් හරි පිළිගන්න මට නිවන් දකින්න. මට අතහැරීම පුරුදු කරගන්න. ඉතින් අර ඒ කියන වචන ටික සෞම්‍ය වුණාට එතන තියෙන ආකල්පය මොකද්ද? එතකොට දැන් අර අර හාමුදුරු අර සිල්වත් ගුණවත් හාමුදුරු ඇපේට තියාගෙන මගේ නිවන හදාගන්න මගේ වැඩේ කරගන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ. ඉතින් එතන කරුණාවක්, මෛත්‍රිය, අනුන්ගේ යහපත අපේක්ෂා කරන ගතිය ඒ මොකක්වත් නැහැ. තනි කරම තියෙන්නේ ආත්ම තෘෂ්ණාව. අදින් පස්සේ අපේ හැමදුරන්ට අපි ඔහොම කියන කන්නේ. <laughs> එතකොට දැන් දැන් මේක නොකියන්න විතරක් නෙමෙයි මේ ආකල්පය අපි තුල තියද කියලායි අපි නැවත නැවත පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම විමසලා බැලුවොත් තමයි අපට අපිව නිදොස් කරගන්න පුළුවන් වෙන්නේ. අර ගිය සතෙත් අපි කතා කළේ දැන් අපේ මනසේ වුණත් වංචක ධර්ම මතුවෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපට ප්‍රතිඥා දෙන්න පුළුවන් කමන්නේ. නමුත් අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මගේ මනසේ එහෙම දෙයක් මතු වෙනවද කියලා. එතකොට තමයි අපට ඒක සුද්ධ කරගන්න පුළුවන්. දැන් මේ මෑතකදී එක ස්වාමින් වහන්සේ නම මේ අපිව මුණ ගැහෙන්නට ආවා උන්වහන්සේ කජු පාර්සලයක් අරන් ආවා. අරන් ඇවිදින් මට පූජා කළා. පූජා කළාන් පස්සේ මම කිව්වා මේ ප්‍රණීත දේවල් දුන්නහම ප්‍රණීත විදිහට සම්පත් ලැබෙනවනේ. ඒ නිසාද මේ ප්‍රණීත දේවල් ගැනත් පූජා කරන්න හිතුවේ කියලා මම නිකමට ඇහුවා. අහපුවා උන්වහන්සේ කිව්වා හාමුදුරනේ මේ ඇත්තටම ඉස්සර නම් එහෙම තමයි පූජා කළේ. හැබැයි පහුගිය දවස් ටිකේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා කිහිපයක් මැවුවා වංජක ධර්ම ගැන. හැබැයි දැන් මම උත්සාහ කරනවා එහෙම ප්‍රණීත දේවල් මට ලැබෙන්න කියලා හිතාගෙන පූජා කරන්නේ නැතුව මේ වළඳන ස්වාමීන් වහන්සේට ප්‍රණීත දේවල් පූජා කරලා උන්වහන්සේට අවශ්‍ය දේවල් පූජා කරලා උන්වහන්සේට යහපතක් කරන්න කියන අදහස පුළුවන් හැටියට මතු කරගන්න මම උත්සාහ කරනවා. ඉතින් මට හරි සතුටක් ඇති වුණා ඇත්තටම මේ රේරුකාණේ මහානායක හාමුදුරුව මේ ධර්ම ග්‍රන්ථේ වංචක ධර්ම පොත ලියලා නොතිබුණා නම් අපටත් ওই කාරණා හරියට ඔලුවට වැටෙන්නේ නැහනේ. ඒ වගේම අපි වටහාගත්තු දේ අපට වැටහෙන ආකාරයෙන් ලෝකයට පහදලා දුන්නාම ගිහි පැවිදි බොහෝ දෙනා ඒකෙන් ඇත්තටම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඉතින් ඇත්තට මේ වැඩසටහන වුණත් අපි මෙහෙම ආරම්භ කරන්න හිතුවේ මේ විදිහට බොහෝ දෙනාගේ ඉල්ලීම් නිසා ඒ අයටත් තව බොහෝ දෙනාටත් මේ ධර්ම කාරණා નિවරදිව තේරුම් කරගන්න විග්‍රහ කරගන්න වංචක ධර්ම වලින් සිත් සතන් ආරක්ෂා කරගන්නට මඟ පෙන්වන්නට ඕන නිසා. එතකොට ශහන් මහතා දැන් අපි කතා කරමින් හිටියේ මේ දන් කියන කාරණේ පාදක කොටගෙන විවිධ ස්වරූපෙන් වංචක ධර්ම මතුවෙන. අතන ප්‍රධාන වශයෙන්ම අර ආත්ම මූලික සංකල්පයෙන් මම මට මගේ කියන මේ අදහසින් යුක්තව තමයි ගොඩක් දෙනා දන් දෙන්නට පෙළඹෙන්නේ. එතකොට ඒ බඳු දානයක් තුල අපට යම්කිසි සාංශාරික වශයෙන් යහපත් ඵලයක් ලබන්නට පුළුවන් වෙනවා අර අනිත් කෙනාගේ කුසගින්න නිවන්න දීපු නිසා. නමුත් ආකල්පය තියෙන්නේ අනුන් සුවපත් කිරීම නොවේයි නම් Tamanට යම්කිසි ප්‍රතිලාභයක් ලැබීම එතන තියෙන්නේ මේ ලෝභ සහගත හැඟීම කාමච්ඡන්දය තමයි එතනට මූලික වෙලා තියෙන්නේ. ඒතකොට එතන උසස් කුසලයක් ජනිත වෙනවා කියලා කියන්න බෑ. ඒක පාරමිතාවක් හැටියට කෙලෙස් නසන්න උපකාර වෙනවා කියලා කියන්න බෑ. එතකොට දෙවනි පියවර තමයි අපට පුළුවන් මේ මානුෂීය ආකල්ප වර්ධනය කරගත්තාම මා පමණක් නෙමේ අන් අයත් හොඳින් ඉන්නට ඕන කියන තැනට අපේ මනස අවදි කරන්න පුළුවන් අන්න එතනට මනස වැඩුණු කෙනෙකුට තමයි දන් දෙන්න පුළුවන් වෙන්නේ අර ආත්ම මූලික සංකල්පෙන් ඔබට ගිහිල්ලා මම මේ දෙන දෙයින් අනුන්ට යහපතක් වෙන්න ඕන කියන අදහස. එතකොට තිරිසන් සතෙකුට දන් දුන්නත් කැම ටිකක් දුන්නත් දෙන්නේ මට පින් සිද්ධ කරගන්න කියලා නෙමෙයි මේ සතා සුවපත් කරන්න. එතකොට Tamanට එකෙන් කුසලයක් සිද්ධ වෙන බව දන්නවා. දන්නා වුණාට ඒක නෙමෙයි මූලික කරගන්න. දැන් මේ මේකට හොඳ උදාහරණයක් දවසක් එක මහත්මයෙක් අපි සමග සිහිපත් කළ එතුමාගේ අත්දැකීම මැදිවියේ කෙනෙක් එතුමා ওই 80 ගණන් වල බිහිසුණු සමයේ අල්ලගෙන ජීප් එකක දාගෙන අරන් ගිහිල්ලා පාලු ප්‍රදේශයකට ගිහිල්ලා පයින් ගහලා එළියට දාලා පිස්තෝලේ ඔලුවට අල්ලලා තිනවා වෙඩි තියන. ඉතින් ඒ මොහොතේ එතුමාට ජීවිතේ පළවෙනි වතාවට මරණ බිය ඇති වුණා කිව්වා. ඒ මරණ බිය ඇති වෙනවත් එක්කම පුංචි කාලේ කරපු පින්කමක් සිහි වුණා කිව්වා. අවුරුදු 5ක් 6ක් කාලේ තාත්තත් එක්කලා කුඹුරට ගිය වෙලාවක තාත්තා කුඹුර කොටමින් ඉන්නකොට මේ දරුවා නියර උඩ සෙල්ලම් කරමින් හිටිය. කිහිප දෙනෙක් ඇවිල්ලා අර පොඩි ඇලපාරවල් තියෙන මේ පැත්තේ නම් කියන්නේ දෙපාව කියලා. එතකොට ඒ ඇලපාරක් හරස් කරලා අරකේ වතුර ටික ඉහනවා නියර උඩට. මොකද අර දණ්ඩි පැටව ටික අල්ලගෙන යන්නේ. එතකොට මේ දරුවා මේක දැකලා දුවගෙන යන්න ලැහැත් වුණා ඒක බලන්න. එතකොට තාත්තා කෑ ගැහුවා යන්න එපා කියලා. ඊට පස්සේ අර මිනිස්සු ටික එතනින් ගියාට පස්සේ මේ දරුවා ඉතින් පොඩි දරුවෝ නිතර කුතුහලයෙන් ඉන්නේ. ඒ දරුවා දුවගෙන ගියා මොකද කළේ කියලා බලන්න. බලනකොට අර ඇලේ ඇල හරස් කරලා වතුර ටික නියර උඩට ඉහලා අතට අහු වෙන දණ්ඩි පැටව ටික අල්ලගෙන ගිහලා අර පොඩි පොඩි කූනිස්සෝ වගේ පුංචි මාළු පැටව තාම අර තනකොළ ගස් අස්සේ නලියනවා. දැන් මේ දරුවා අර නියර උඩින් වාඩි වෙලා අර පුංචි පුංචි මාළු පැටව් පෙඳෙන් අල්ල අල්ල ආපහු ඇලට දැම්මා. දැන් මේ දරුවට මේක અભේදාන කුසලයක් මේකෙන් මට කවදා හරි මගේ මාරකාපලයක් දුරු කරගන්න පුළුවන් මට අකාලේ මැරෙන එකෙන් වළකින්න පුළුවන් මට පින් සිද්ධ කර ඒ මොකුත් අදහසක් නැහැ ඒ දරුවගේ පිරිසිදුම අදහස මොකක්ද මේ සත්තු මැරෙන්න යනවා ඒ සත්තුගේ ජීවිතේ රකින්න ඕන අන්න නියම અભයදාන කුසලය. දැන් අද ගොඩාක් දෙනෙක් ගවයෝ නිදහස් කරන්නේ කුකුලෝ එළුව නිදහස් කරන්නේ මොකටද? ඌගේ ජීවිතේ බේරන්න නෙමෙයි ඌගේ ජීවිතේ රැක්කහම මගේ අපලේ දුර වෙනවා. ඒ <laughs> ආකල්ප. සමහරවිට අම්තනේ බේරලා ආයේ මක්කඩේ මයිස්කාරයෙකුට දීලා. දීලා එහෙම වෙන්නත් පුළුවන්. ඊළඟට සමහර වෙලාවට ඉල්ල අර ඒ සතා ගෙනාවේ රුපියල් 10000ක් නම් අර මනුස්සයා 60000ක් කියනවා 60000 දීලා අරන් එනවා. ඒ අපි දෙන 60000 දීලා අර මනුස්සයා 3 දෙනෙක් ගෙනවා වහුවදාට. ඒකෙන් බේරනවා. ඉතින් ඒ විදිහේ අඥාන දේවල් වලට පෙළඹෙන්නේ ඇයි මගේ පින වැඩි කරගන්න කියන අදහස මිස අර සත්ව කරුණාව නෙමෙයි. ඉතින් අර පොඩි දරුවට අවංකව ඇති උනේ ඒ හැබැයි කරුණා මෛත්‍රිය. මේ සතාගේ ජීවිතේ රකින්න ඕන. ඉතින් වැඩිහිටි වෙන්න වැඩිහිටි වෙන්න කරුණු දැනගන්නකොට ප්‍රඥාව අවදි කරගන්නව වෙනුවට තෘෂ්ණාව තමයි අවදි කරගන්නේ. ඉතින් ඒ තෘෂ්ණාව යට කරන්න හැදුවා වුණත් අපට නොදැනුවත්ව ඒ තෘෂ්ණාව ඇතුලෙන් මතුවෙන්න ගන්නවා. ඒවා තමයි මේ වංචක ධර්ම හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අවංකව අපි තුල අර මනුෂ්‍ය ගුණය අවදි කරගන්න පුළුවන් නම් අර පොඩි දරුවා තුල වගේ ඒ Tamanට ලැබෙන ප්‍රතිලාභය ගැන හිත හිතා ඉන්න එක නෙමෙයි ඇත්තටම මේ දාණයෙන් ලබන තැනත්තාට යහපතක් වෙන්නට ඕන. ඒ ලබන කෙනාට සුවයක් වෙන්න ඕන කියන අවංක චේතනාව මතු කරගන්න පුළුවන් වුණොත් තමයි අපිට විචේය දාන සිල්වතුන් ගුණවතුන් හොයලා දන් දීම මහත්ඵල වෙන්නේ අන්න ඒ විදිහට දෙනකොට මේ සිල්වතුන්ට යහපතක් කරන්නයි දෙන්නේ. මේ ගුණවතුන්ට යහපතක් කරන්නයි දෙන්නේ. උන්වහන්සේලාට සුවසේ ගුණධම් වඩන්න උදව් කරන්නයි දෙන්නේ. එහෙම නැතුව මගේ පින වැඩි කරගන්න කියන ආත්ම තෘෂ්ණාවකින් නොවේ. එතකොට සතාගේ ජීවිතය ආරක්ෂා කළත් ආරක්ෂා කරන්න ඒ සතාට යහපතක් කරන්න දානයක් දුන්නත් දෙන්නේ ඒ ලබන කෙනාට යහපතක් ඒක තමයි උසස් ಗುಣ අවදි වෙනකොට අපි ක්‍රියාත්මක වෙන ස්වરૂපය. හැබැයි බොහෝ දෙනා පාපයෙන් වළකින්නෙත් කුසල් කරන්නෙත් අපි අර මුලින් කතා කරපු ප්‍රාථමික පියවර තුල සත්තු මරන්නේ නැත්තේ සතා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් නෙමෙයි මට අකල් මරණ සිද්ධ වෙයි කියලා ඒ වගේම දන් දෙන්නේ උන්වහන්සේ සුවපත් කරන්න හෝ ඒ සතාව ඒ පුද්ගලයාව සුවපත් කරන්න නෙවෙයි ඒ දීමනාවෙන් මට සසරේ සැප ලැබෙනවායි කියන තෘෂ්ණාව. අන්න ඒ විදිහේ ප්‍රාථමික මට්ටමේ ඉඳගෙන අපි ಗುಣධම් වඩන්න යන තැනදී තමයි අපිට නොදැනුවත්ව මේ වංචක ධර්ම අපේ සිත කෙලෙසෙන්නේ. එතකොට දෙන්නේ බොහෝ වෙලාවට ආපහු ප්‍රතිලාභයක් ලබන්න විමසා බලා දෙන්න ඕන කියලා හිතෙනවා. විමසා බලා දීම වටිනවා. නමුත් බොහෝ කොට නායක හඳුරු මේ කියන ආකාරයට තමන් තුළ මසුරුකම තියෙනවා. තමන් සන්තක දේ නොදී ඉඳීමේ ඕනකම තියෙනවා. ඒ මසුරුකම ඍජුව මතුවුනොත් ඒක පිළිගන්න මං සූදානම් නැහැ. ඒ නිසා මගේ මනසේ අර කුසල චේතනාව හරහා ප්‍රඥාවෙන් යුක්තව විමසා බලා දන් දෙන්නට ක්‍රියාත්මක වෙනකොට ඒ විමසීමේ ඥාන සංප්‍රයුක්ත ස්වභාවය වගේ අර මසුරු ක්‍රම ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට මට කල්පනා වෙනවා මේ නිකන් ආවට ගියාට දෙන එක හොඳ නැහැ. නිකන් අපි වංචනකෙන්ට රැවටෙන්න ඕනේ, කෛරාටකෙන්ට රැවටෙන්න ඕනේ. හොඳට හොයලා බලලා දෙන දෙයක් දෙන්න ඕනේ කියලා අර අවශ්‍යතාවයේ පෙනිපෙනිත් නොදී ඉන්නට මනස පෙළඹෙනවා. එතකොට ඒක ඥාන සංප්‍රයුක්ත බවක් වගේ තමයි පෙනෙන්නේ. හැබැයි ඇතුලෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මසුරුකම, Taman සන්තක දේ දෙන්නට අකමැති ගතිය. ඉතින් ඒවා තෝරා බේරා ගන්න එක පහසු නෑ. මොකද මතුවෙන්නේ ඒක ඥාන සංප්‍රයුක්ත මනෝභාවයක් හැටියට. නැවත නැවත Taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් විතරයි ඒ බඳු තැන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපේ හම්දුරුවනේ අඩු දැනුම අඩ දැනුම භයානක වෙන කාලෙක හරි දැනුම හරි විදිහට පුරවා ගැනීම කළ යුතුයිනි. දැන් ඔබ වහන්සේ කිව්වා යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් දීමින් ඒ කෙනාට සිදුවන යහපතේ පැතිකඩ. හාමුදුරනේ අපි කෙනෙකුට දෙයක් සත්‍සිතින් දෙනවා. ඒ දෙන දේ ලබන තැනට අයහපතක් වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම එහෙමත් වෙන්න පුළුවන් ශහන් මහත්මයා. දැන් දැන් මේ මේ කියන වංචක ධර්මයේ ඔන්න ඔය ස්වරූපෙනුත් මතුවෙන්න පුළුවන්. දැන් අනුන්ට අයහපතක් වෙන එක වැළැක්වීම හොඳ දෙයක්. එතකොට ඒ දැන් අපි ඉදිරියට ඒ කාරණයක් කතා කරන්න තියෙනවා මෙහිදී. දැන් අනුන්ට සිද්ධ වෙන යහපත ගැන වගේම අයහපත වළක්වන්නටත් අපි සැලකිලිමත් වෙන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි දුගියෙක් යමක් ඇවිදින් ඉල්ලනවා. අපි දෙනවා. ඊට පස්සේ පහවදාත් ඇවිත් ඉල්ලනවා. පහවදාටත් දෙනවා. දැන් මෙහෙම නැවත නැවත දෙනකොට අර මිනිස්සයාට හැඟීමක් ඇති වෙනවා දැන් මට සෑමදාටම ජීවත් වෙන්න මෙතනින් යමක් ගන්න පුළුවන් ඊට පස්සේ එක එක දවසට බොරු ලෙඩමවාගෙන විවිධ දේවල් කියාගෙන හඬා වැළපීගෙන හැමදාම ඇවිල්ලා ඉල්ලන්න පුරුදු වෙනවා එතකොට දැන් අපේ දීමනාව අපි සත්භාවයෙන් කරනවා හැබැයි අපේ සත්භාවයෙන් දීම නිසා අර මනුස්සයා සදාකාලිකවම අනුන්ගෙන් යැපෙන පරපෝෂිතයෙක් වෙනවා විතරක් නෙමේ ඔහු තුල යම්කිසි මනුෂ්‍ය ගුණධර්මයක් වැඩෙන්න තිබුණු ඉඩත් වැහිලා ගිහිල්ලා ඔහු වංචා කරන කෙනෙක් බවට අනිත් අයගෙන් රවටලා දේවල් ඉල්ලාගෙන යැපෙන කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් අපි කරුණා මෛත්‍රිය දීම නිසා එතකොට අසරණේකට දෙන්න ඕන. හැබැයි ඒ දීම නිසා නැවත නැවත ඒ තනත්තා වංචනික බවකට පෙළඹෙනවා නම් ඒ වංචාවෙන් ඔහු මුදවා ගන්නට අපි යම්කිසි ප්‍රයත්නයක් දරන්න ඕන. දැන් මේ මේ අදහස හොඳ දෙයක් නේ. අනේකාට දෙන්න ඕන දුන්නහම ඔහු විනාශ නොවි රැක ගන්නට ඕන. දැන් මේ ආකල්පය නිසාත් අපිට ආවම දෙන්න ගියොත් නම් ওই මිනිස්සු නිකන් මේ පරපෝෂිත වෙනවා. ඒ මිනිස්සු අනුන්ගෙන්ම යැපෙන්න බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සු කෛරාටික වෙනවා. ඒ නිසා දෙන්න හොඳ නැහැ. කියලා අර මසුරුකම ඒ ස්වරූපයෙන් එන්නත් පුළුවන්. ඉතින් එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරන්නේ ඇත්තටම අනුන් කෙරෙහි කරුණා මෛත්‍රිය තියෙනවා නම් ඔහු විනාශයෙන් වළක්වන්නත් ඕන හැබැයි දෙන්නත් ඕන නොදීන එක නොදීන එක නිදහසට කාරණයක් නෙවෙයි. දැන් උදාහරණයක් ඇටියට මේ මෑතකදී අපේ අත්දැකීම අපේ ගමේ දායක පවුලක ටිකක් වයස්ගත කෙනෙක්. එතකොට ඔහුගේ කකුල්වල යම්කිසි ආබාධිත තත්ත්වයක් තියෙනවා. ඒක අපටත් පැහැදිලිව පේනවා. එතකොට තවත් යම් යම් ලෙඩ රෝග කීපයක්ම තියෙනවා. ඒවට බෙහෙත් ගන්නවා. එතකොට වෛද්‍යවරයා බෙහෙත් තුණ්ඩුවක් ලියලා දීලා තියෙනවා ෆාමසියෙන් ගන්න. විටින් විට ඔහු බෙහෙත් ටික ගන්නවා. ඉතින් ඇවිල්ලා පන්සලටත් ඇවිල්ලා කීයක් හරි ඉල්ලගෙන යනවා. මොනවා හරි පිටි පැකට් එකක්වත් ඉල්ලගෙන යනවා. හැබැයි ඔහු මත්පැනටත් ඇබ්බැහි වෙච්ච කෙනෙක්. දැන් මොනවා හරි පිටි පැකට් එකක් හරි දුන්නන් පස්සේ ඒක ගෙදර ගිහිල්ලා පාවිච්චි කරනව නෙමෙයි ඒක කඩේට විකුණලා ඒකෙන් කීයක් හරි අරගෙන ගිහිල්ලා කසිප්පු ටිකක් බොන එක තමයි කරන්නේ. එතකොට බෙහෙත් ටික ගන්න කියලා තුණ්ඩුව අරගෙන එනවා. ඒ තුණ්ඩුව පෙන්නලා ඒකට අපි මුදල් ටිකක් දුන්නා. පස්සේ ඒක අරගෙන ගිහිල්ලා කසිප්පු ටික බොන එකයි කරන්නේ. දැන් මේක අපි දන්නවා. දන්න නිසා දැන් මේ මිනිස්සයා ආවන් පස්සේ ওই මිනිස්සයාට දුන්නට වැඩක් නැහැ. ඔකෙන් ගිහිල්ලා කසිප්පු බොනවා කියලා අපිට සරලවම තීරණය කරන්න පුළුවන්. හැබැයි තීරණය කළාට මේ මනුස්සයට බෙහෙත් ටිකේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒක නැති වෙලත් නැහැ. ඒක නැති වෙලා නැහැ. හැබැයි සල්ලි දුන්නොත් ගෙනින් කසිප්පු බොන එකයි කරන්නේ. දැන් එතකොට අපිට සරලවම ඕනනම් තීරණය කරන්න පුළුවන් ওই මනුස්සයාට කිසි දෙයක් නොදිය යුතුයි. කියලා තීරණය කරන්න බල හැබැයි නොදී හිටියයි කියලා මේ මනුස්සයාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. දුන්නන් පස්සේ මනුස්සයා අතිරේක ප්‍රශ්නයක් ඇති කරගන්න. දැන් මොකද්ද අපි කරන්නේ? ඉතින් ඒ නිසා පහුගිය දවසක ඇවිදින් මගෙන් ඔහම ඉල්ලුවා. ඉල්ලුවාට පස්සේ ඉතින් මට හැඟුණා ඇත්තටම මේ මනුස්සයාගේ බෙහෙත් ඉවර වෙලා වෙන්න ඇති. නමුත් දැන් මම දන්නවා සල්ලි දුන්නොත් අනිවාර්යෙන් බෙහෙත් ගන්න කසිප්පු තමයි බොන්නේ. ඊට පස්සේ මම කොලයක් අරගෙන මගේ නම ලියලා ටෙලිෆෝන් නම්බරේ ලියලා මම දුන්නා. මේක අරගෙන යන්න ෆාමසියට. හන්දිය ෆාමසියට ගිහිල්ලා ඔය තුණ්ඩුව දීලා බෙහෙත් ටික ගන්න. බෙහෙත් ටික අරගෙන බිල දාලා ඔය ටෙලිෆෝන් නම්බරය දෙන්න. එතන ඒ ෆාමසියේ ඉන්න මහත්තයා හරි නෝනා හරි එයාට කියන මට කෝල් එකක් දෙන්න කියලා. ඊට පස්සේ මම ෆාමසියට බිල ගෙවන්නම්. එතකොට එහෙම කියලා පිටත් කළා. ඊට පස්සේ ඇත්තට මේ මනුස්සයා ෆාමසියට ගිහිල්ලා බෙහෙත් ටික අරගෙන දුන්නා. ඊට පස්සේ ෆාමසියෙන් මට කතා කළා. කතා කළාන් පස්සේ මම ඊට පස්සේ වෙන කෙනෙක් අතේ මුදල් ටික යවුවා ෆාමසියට. එතකොට දැන් අපිට ටිකක් වෙහෙසෙන්න වෙනවා. අර ඒ මනුස්සයාට සල්ලි ටික දුන්නා නම් ඒක සරලයි. ඒ මනුස්සයා මොනවා කරගත්තත් මට අදාළ නෑනේ කියලා හිතන්න පුළුවන්. ඒක තරමක අනවශ්‍ය විදිහට ඉතින් අපිට වෙහෙසෙන්න සිද්ධ වෙනවා. මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඇයිද මැදිහත් වෙන්න වෙන්නේ? දානේ පරමාර්ථය අනුන්ට යහපතක් කිරීම. ඉතින් අනුන්ට යහපතක් කරන්න ගිහිල්ලා අනුන්ට විපතක් වෙනවා මට අදාළ නෑ මොනවා වුණත් මම දීලා ඉවරයිනේ. එහෙනම් මොකටද දුන්නේ? මොනවා වුණත් මට අදාළ නැත්තම් ඒ මනුස්සයා විනාශ වුණත් මට අදාළ නැත්තම් මොකටද දුන්නේ? එහෙනම් මේ දීමනාව කරලා තියෙන්නේ මගේ අත පිහදා ගන්න විතරයි. මම දුන්නා කියලා සතුටු වෙන්න. එහෙම නැත්තම් නොදී හිටියොත් මගේ මනසට පොඩි චිත්ත පීඩාවක් එනවනේ අර අසරණයාට මම දුන්නේ මම ලෝභයෙක්ද මම කුණෙක්ද මම මේ මේ මසුරෙක්ද කියලා මට මා ගැන චෝදනාවක් එනවා. එතකොට මගේ අභ්‍යන්තරයෙන් මට එන චෝදනාවෙන් මිදෙන්න මම මොනවා හරි දීලා දානවා. ඒතර දීලා දැම්මන් පස්සේ අර මනුස්සයාට විනාශයක් නම් උනේ ඒක කවුරු හරි කිව්වහම මම කියනවා ඒක මට අදාළ නැහැනේ. මම දීලා දැම්මයි මනුස්සයා මොනව කරගත්තත් ඒක මට වැඩක් නැහැ. එතකොට එහෙමනම් දීලා තියෙන අනුන් සුවපත් කරන්න නෙමෙයි මාව නිදහස් කරගන්න. මගේ ඇතුළතින් එන අර චෝදනාවෙන් නිදහස් වෙන්න. ඉතින් ඒක දන් දීමේ හැබැයි පරමාර්ථය නෙමෙයි. එතකොට දීලා අනිත් කෙනා විනාශයක් කරගන්නවා නම් ඒකත් දෙන්නට සුදුසු ක්‍රමය නෙමෙයි. ඊට පස්සේ ඒ විනාශය වළක්වන්නට කියලා නොදී ඉන්නකොට ඒ තුලින් මගේ මසුරුකම මතු වෙන්නට පුළුවන්. ඒකත් හොඳක් නෙමෙයි. ඉතින් නිසා මේ සියල්ලකගෙන් අනිත් මනුස්සයා රකින්නත් ඕන, Taman රකින්නත් ඕන. Tamanගේ මනසේ මතු වෙන වංචනික ලෝභයෙන්, වංචනික මසුරුකමින් තමන්ගේ සිත රැක ගන්නටත් ඕන හැබැයි අනිත් කෙනාට ලැබෙන ප්‍රතිලාභේ වළක්වන්න නැතුව අනිත් කෙනාට යහපතක් කරන්නත් ඕන ඒ යහපත කරන්න ගිහිලා අනිත් කෙනා විනාශ වෙනවා නම් එය වළක්වන්නටත් ඕන ඒ නිසා විමසා බලා දන් දෙනවා කියන එක ඊටාම පුළුල් කාරණයක්. ඒක සුළුපටු කාරණයක් නෙමෙයි. අනිත් එක තමයි දීලා ඉවරලා විමසලා වැඩකුත් නැහැ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා. එතකොට ශාන් මහත්තයා වෙන්නේ නිකන් හිත නරක කර ගැනීම විතරයි. දැන් බොහෝ දෙනා හාමුදුරුන්ට යම් යම් දේ පූජා කරලා පස්සේ හොයලා බලනවා හාමුදුරුවෝ ඒක පාවිච්චි කරනවද දන්නේ විකුණුවද දන්නේ මන් දීපේක. ඉතින් පස්සේ හොයලා බලනකොට හාමුදුරුවෝ පාවිච්චි කරන්නේ නැතිනම් ඒත් හිත නරක කරගන්න. වෙන කාට හරි දීලා නම් ඒත් හිත නරක කරගන්න. ඇයි ඒ? දීලා ඉවරලා බැලුවට වැඩක් නැහැ. දෙන්න ඉස්සල්ලා විමසලා බලන්න ඕනේ මේ දෙන දේ උන්වහන්සේට ඵලදායකද? උන්වහන්සේටත් වැඩක් නැති දෙයක් දීලා Tamanට පින් සිද්ධ කරගන්න කියලා. දැන් අද කාලේ බැලුවහම අටපිරිකර එහෙම බොහෝ කොට පූජා කරනවා. ඒ මොකටද? හාමුදුරුවන්ට ඕන එකමට නෙමෙයි. හාමුදුරුවන්ට සිවුරු අවශ්‍යතාවය තියෙන උන්වහන්සේට පෙරවන්න පුළුවන් විදිහට සිවුරු මහලා දෙන්න ඕනේ. ඒක හොඳයි. ඒක හොඳ කුසලයක්. හැබැයි අපි ඉක්මනට ඔසවගෙන ගිහිල්ලා අටපිරිකර පූජා කරන්නේ මොකටද? අටපිරිකර පූජා කිරීම අටමහා කුසල් වලට අයිති වෙන එකක්. ඒකෙන් මහත්ඵල ලැබෙනවා. මහා ලතා පලඳනවා ලැබෙනවා. එහි භික්ෂු උපසම්පදාව ලැබෙනවා. ඉතින් ඔය ටික මට ලබන අදහසින් තමයි දෙන්නේ. හැබැයි හාමුදුරන්ට අටපිරිකර ඕනේ නැහැ. එතකොට පස්සේ හොයලා බලනවා ඒ හාමුදුරුවෝ ඒක විකුණුවද දන්නේ අපි පූජා කරපේක පාවිච්චි කරන. ඉතින් ওই දෙන දෙනාට පිළිකර ඔක්කොම උන්වහන්සේට එකක් පිට එකක් ඇඳගෙන ඉන්නද කියන්නේ. එතකොට ඇයි මේ ප්‍රශ්නේ වෙන්නේ? විමසා බලා නෙමෙයි දුන්නේ. අවශ්‍යතාවය හොයලා බලලා නෙමෙයි දුන්නේ. අනුන්ට යහපතක් කරන්න හිතලා නෙමෙයි දුන්නේ. මගේ වැඩේ කරගන්න දීලා තියනවා අන්තිමට පස්සේ විමසලා බැලුවයි කියලා හිද්දූෂ කරගන්නටයි වෙන්නේ. ඉතින් හාමුදුරුවොත් අමාරුවේ වැටෙනවා, දායකයාත් අමාරුවේ වැටෙනවා. එහෙම නොයිස් නොයිමසා ਵਿਚාරවත්ව දෙවි. හැබැයි විමසා බලලා දන් දෙන්න ගියහම මේ විදිහට අපි මේ වංචනික ධර්මයට අහු වෙන්න පුළුවන්. ආ උන්වහන්සේට අටපිරිකර අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට සිවුරු ඕන තරම් තියෙනවා. උන්වහන්සේට දානෙත් ඕන නැහැ. දිනපතා දානෙ ලැබෙනවා. උන්වහන්සේලට වෙන මොකුත් සල්ලි දෙන්නත් හොඳ නැහැ. සල්ලි දුන්නන් පස්සේ උන්වහන්සේගේ සීලය බිඳෙනවා. එතකොට සල්ලි දුන්නන් පස්සේ උන්වහන්සේගේ තෘෂ්ණාව වැඩෙනවා. භික්ෂුන් වහන්සේලාට සල්ලි දීම හොඳයි කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ආයතනයේ වැඩ කටයුතු කරගන්න කැපසරුප් ක්‍රමයකට කැපකරුවෙක් හරහා හරි ඒවා යොමු කරන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. එතකොට ඒ එහෙම ਵਿਚාරපූර්වකව අනුන්ගේ යහපත කරන්න ඕන කියලා හිතනවා ඒකට විමසිලිමත්ව අනර්ථයක් නොවි ඒවා කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. නමුත් මේ විදිහට විමසා බලා දන් දීමේ මුවාවෙන් මසුරුකම ලෝභය මතුවෙනකොට ඒ වංචාවට තමන් හසු වුණොත් අනුන්ට යහපත කරන්න කියලා දීම නවත්තන එකයි කරන්නේ. ඒ නිසා හැබෑවට විමසා බලා දන් දෙනවා නම් දීම නවත්වන එක නෙමෙයි යහපතක් අර්ථයක් වෙන හැටියට හොඳක් වෙන හැටියට තමන්ගේ මනසත් දූෂ්‍ය කරගන්න නැතුව අනුන්ටත් යහපතක් වෙන විදිහ વિચારපූර්වක විමසා බලා දීමයි වඩා ශ්‍රේෂ්ඨ අපිට මොකද අපි දසසිල් උපාසක ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට මෙහෙම කියලා ඔබට දන් දීම අතරමඟ නතර කරලා අතපීඩ ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි දන් දෙනවා නම් Tamanට පිනක් සිද්ධ වෙනවා කියන වග දැනගත්තට කමක් නැහැ. අනිත් කෙනාට එකකින් වැඩක් වෙනවද කියන කාරණාව හිතන්න කියලයි අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළේ. අපේ හාමුදුරුවනි බොහෝම වැදගත් කරුණු කාරණා කිහිපයක් අපේ සමාජයේ බහුතරයක් දෙනා අද දවසේ කරන වැරදි සහ විවිධ චෝදනාවලට හේතු බූත වෙච්ච කාරණා අපේ හාමුදුරුවෝ හරි අපූර්වට උදාහරණ සහිතව පැහැදිලි කළා. ඉතින් මේ වැඩසටහනෙන් යලිත් තවත් දිනක හමුවන්නට සූදානමින් අද දවසට වැඩසටහන නිමාවටපත් කරන්නට සූදානම් වෙනවා. එමත් එන් ඉතාමත්ම ගෞරවයෙන් අපේ මේ වැඩසටහනට නිරන්තර සුවිශේෂ සම්පත්දායකත්වය, ඒ වගේම විශේෂම සම්පත්දායකත්වයේ සලසන අපේ හාමුදුරන් වහන්සේව ඉතාමත්ම කෘතගුණපූර්වකව සිහිපත් කරනවා. නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනී සුදස්සී ස්වාමින්වහන්සේට වහන්ස ඔබ වහන්සේට පාද නමස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි අද දවසේ මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී අප වෙතට අවසරය, අනුමැතිය, අවැසි සියලු සහයෝගය ලබා දුන් සියස මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් එම මැතිණිය අධ්‍යක්ෂතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයවත් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම අද වෙනකොට හැමදාම මේ වැඩසටහන අත නොහැර බලාගෙන ඉඳින ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාවත් බොහෝමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් අදට අප අවසර පතනවා වැඩසටහන නිමවටපත් කරන්නට. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා.